මනෝරංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ අපේ බෞද්ධ සම්ප්‍රදාය තමයි ධර්මාසනයක් ඉදිරිපිට ධර්ම දේශකානන් වහන්සේ හමුවේ වාඩි වී බොහෝ වෙලාවට එකත් පස්ව වාඩි වී ධර්ම ශ්‍රවණය කිරීම. දේශකයන්න් වහන්සේ කරන්නේ ධර්මය දේශනා කිරීම. මේ සාම්ප්‍රදායික ධර්ම දේශනා ක්‍රමය කාලයාගේ ඇවෑමෙන් නව තාක්ෂණය නව මාධ්‍ය පැමිණීමත් සමග වෙනස් වුණා. ලංකා ගුවන්විදුලිය මුලින්ම ආරම්භ වුණාට පස්සේ මේ ධර්මාසනයක් අභියස සිට ධර්ම ශ්‍රවණය කිරීම වෙනස් වෙලා ගුවන් විදුලියෙන් ඇහෙන ධර්ම දේශනාවක් ගුවන් විදුලි යන්ත්‍රය ඉදිරි පිට වාඩි වෙලා එහෙම නැත්නම් ඈත දුරක ඉඳගෙන ආන්නට අපිට අවස්ථාව ලැබුණා. මේ කොවිඩ් 19 ධර්ම sannivedanaya කියන කාරණාව. අපි අහලා තියෙනවා මේ ගුවන් විදුලි මාධ්‍ය පටන් ගත්තට පස්සේ පැලැණේ ශ්‍රී වජිරඥාන හාමුදුරුවෝ අර ගමේ ධර්මශාලාවේ එහෙම නැත්නම් වනමඩුවේ ස්වාමින් වහන්සේ කෙනෙක් වාඩි වෙලා මුළු රැයක් පුරා අද අපි පිරිත් දේශනාවක් අහනවා වගේ මුළු රැයක් පුරා ධර්ම දේශනාවක් අහපු සම්ප්‍රදායක් තමයි අපේ රටේ තිබුණේ. නමුත් පසුව මේ ක්‍රමය වෙනස් වෙලා සමාජය සංකීර්ණ වුණාම නාගරික වුණාම ඊටාම කෙටි කාලයක් ධර්මය අහන්න ක්‍රමවේදයක් සැකසුණා. මේ ගුවන්විදුලි මාධ්‍යාවට පස්සේ එහෙම ඈත ඉඳගෙන පොඩි වෙලාවක් ධර්ම දේශනාවක් අහනවා වගේම ඉස්සර අපි අහලා තියෙනවා මේ ආසන දෙකේ බණ දේශනා කරනකොට ආලවක দমনය කියලා යම්කිසි නාටකාකාරයෙන් ධර්ම දේශනා කරපු ක්‍රමවේදයකුත් තිබුණා. ආලවක යක්ෂයා හැටියට එන යම් කිසි කෙනෙක් ධර්ම දේශකයන්න් වහන්සේ හමුවේ ප්‍රශ්න කරමින් ඒ ආලවකයා দমনය කරන ආකාරයටත් ඒ ධර්ම දේශනාවක් කරපු විදිය අපි අහලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ. මේ කවර විදිහෙන් කිව්වත් අපි කරේ ධර්ම සංනිවේදනය. මේ ග්‍රැමෆෝන් ගීතය පටන් ගත්තාම බොහෝ බෞද්ධ ගීත ලියුණා. ඒ බෞද්ධ චරිත සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් වැතිගී ගායනා වුණා. තවත් කාලයක් යද්දී යතිවරයන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා වගේම කවි බණ කියනවා වගේම ගීතයෙන් බුදුබණ කියන්න පටන් ගත්තා. මේකට පුරෝගාමී වුණේ වැලමිටියාවේ ධම්මරක්කිර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අනෝමා මායා සංසාර ගීතය ජයසුරා ත්‍රිපද උදානය මිහින්තලා ආදී ගීත නාටක ගණනාවක් රචනා කරමින් ගීත ප්‍රබන්ධය කලාවට ප්‍රවිෂ්ඨ වුණා. ඊට පස්සේ අපි අද බොහෝ වෙලාවට අපි කවුරුත් දන්නා රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ පුළුල් වශයෙන්ම බෞද්ධ ගීත රචනා කිරීමට පිවිසුණා. ඊළඟට බෞද්ධ ගීත ලියන්න පෙළඹ වුණු යොමු වුණු ස්වාමීන් වහන්සේ තමයි අනුරාධපුර රුවන්වැලි මහාසෑ අධිපතීන් වහන්සේ වන පල්ලේගම හේමරතන හාමුදුරුවෝ. උන්වහන්සේ මතක් වෙන උන්වහන්සේගේ අනන්‍යතාව පෙන්눔 කරන ගීතයක් තමයි මේ ගීතය. ඒ ගීතය අහලා අපි තවදුරටත් මේ ගැන කතා කරමු. අතීතය සිහිනයක් පමණයි. එදා සිනේකින් නොබැඳුනා නම් නිදාදියුවක් නෑ අතීතය සිටිනයා පමණයි අදැසුවඳක් නෑ එදා සිනේකින් නොබැඳුනා නම් එදා එක ආස්තිනකින් නොබැඳුනා නම් එදා කිසිවක් නෑ සුබදාමට නොවන අවනත ලුවේ කිසිවක් නෑ ඔබේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ අතීතය සිටින එදා සිහින් නොබැඳුනා නම් එදා ගියුවත් පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ විසින් දීන ලද මේ පදමාලාව සංගීතවත් කරන්නේ උපාලි ජයලත් මේ ගීතය කිසියම් ධර්මයක් ධර්ම කාණ්ඩයක් අපට කියා දෙන ගීතයක් අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ අපි අහලා තියෙන්නේ ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං අපේ මුණ ගැහිම නිසා තමයි අපිට වියෝ වෙන්නට සිද්ධ වෙන්නේ ස්වර්ණ තිලකාවන් මුණ ගැවුන් නිසා උත්තාලක බ්‍රාහ්මණයා ප්‍රේමයෙන් බැඳුණා. ස්වර්ණ තිලකා අහිමි වීමෙන් උත්තාලක බ්‍රාහ්මණයා ශෝකයටපත් වුණා. වේදනාවටපත් වුණා. අවසානයේ මරුමෝටත්පත් වුණා. මේ ධර්මය තමයි පල්ලේගම හේමරත්න හිමියන් මේ ගීතයෙන් අපිට කියන්නේ. දැන් මේ ගීතය වගේ අලුත් නව මාත්‍යකින් අපිට කිසියම් විදියක ධර්ම කාණ්ඩයක් උන්වහන්සේ කියා දෙනවා. අතීතය සිහිනයක් තමයි. ඒ අතීතය සිහිපත් වීමත් ශෝකයක්. දනු මන්දිර බිඳී වැටුණත් නිතේ කඳුලක් නැහැ. සිනහ වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නැහැ. අපි ඇලීමක් ඇති කර නොගත්තා නම් අපිට මේ ශෝකය නැහැ. මේ නිසා තමයි උන්වහන්සේ කියන්නේ සෝබා දහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ. ලෝවේ පෙරදුම මිසක් කිසිදා ලැබූ දිනුවක් නැහැ කියලා. පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ රචනා කරපු තවත් ගීතයකට දැන් අපි සවන් දෙමු. මවකගේ වේදනාව දරුවෙකු බිහි කර දරුවෙකු හදා වඩන වේදනාව දිනියකට මතක හිටින්නේ නැහැ. හැබැයි මේ දිනිය කිසියම් දිනයක මවක වූ දිනේ දරුවෙකු ලැබිලා දරුවෙකුගේ සෙනෙහස හඳුනාගත් දවසේ තමයි Tamanගේ මවගේ සෙනෙහස කොයි විදිහට තියෙන්නේ නැද්ද කියලා හිතාගන්නට පුළුවන් වෙන්නේ. එතකන් ඇයට ජීවනයක් හැටියට මව Taman වෙනුවෙන් දරූ වේදනාව හිතා ගන්නට බෑ. මේ පල්ලේගම හේමරතන හිමියන් මේ මවකගේ වේදනාව මවකගේ වටිනාකම තේරුම් අරගෙන උන්වහන්සේ ලියන පළමු ගීතය උන්වහන්සේ මුලින්ම ලියන්නේ බුදුගුණ ගීතයක් නෙවෙයි මව්ගුණ ගීතයක්. දෙවැනි බුදුන් ගැන ගීතයක් ලියලා තමයි උන්වහන්සේ ගීත රචනා කලාවට පිවිසෙන්නේ. මේක තමයි උන්වහන්සේ ලියපු පළමු ගීතය. ගායනා කළේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. මෙය සංගීතවත් කරේ සංගීතවේදී සරත් දසනායක. උන්වහන්සේ ලියපු තවත් ගීතයක් මේ. උන්වහන්සේගේ ජීවිතයේ ලැබෙන යම් යම් අත්දැකීම් පාදක කරගෙන ගීත මාධ්‍යයෙන් උන්වහන්සේ තමන්ගේ අදහස් චින්තාවලිය ಇದៀបಾತ್ ಕರ್ನೋ ಮೇ ತವತ್ ಉನ್ನಾಸೆ ರಚನಾ ಕರ್ಪೂ ಗೀತೆಯ Kogiyo, Niyan Kogiyo, Kadali Binduna Niyan Kogiyo, Kadali Bindi Hadaluda, Siri Kasare, Siri Lasoya, Niyai Baliti Ahasapura, Niyan Kogiyo, Niyan Kogiyo, Niyan Kogiyo, Thank you. වන පිට නගනා සුසුම් විලාපේ ගිනියම් සුළඟේ මුසුවි ඈතට පාවේ සුසුම් විලාපේ ඈතට පාවේ නියම් ඔබියෝ නියම් ඔබියෝ කැදලි සිඳුන නියම් ඔබියෝ අහසේ හිරු ඇවිලේ අපේ කුසේ ගිනි මෙලවි සාගිනි කුහුලා දෙත් විල් සිඳීලා හිතේ හිලවස දෙවිරි තලලා නියන් කොබියෝ නියන් කොබියෝ කැදලි බිඳුන නියන් කොබියෝ කැදලි බිඳී අනාදොඩා දිවි සසරේ සිහිල සොයා නියන් බඳිති අහස පුරා නියන් ඔබේයෝ නියන් ඔබේයෝ නියන් ඔබේයෝ විශාරද මාජී බුලත් සිංහල විජේසුන්දර වේරගොඩ ගායනා කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය. පල්ලේගම හේමරත්න හාමුදුරුවන්ගේ ගීත කිහිපයක් අද ජනරන්ජනගේ වැඩසටහනට මා ඇතුළත් කළේ උන්වහන්සේගේ ජන්මදිනය දෙන්නේ ජූනි 15 වෙනිදාට. රුවන්වැලි මහා සෑයේ අධිපති ධූරයේ ධර්මින් ඒ වගේම කාලයක් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු කරමින් බෞද්ධ සංඝ රුවණක් හැටියට පල්ලේගම හේමරතන හිමියන් කරන ශාසනික මෙහෙවර උන්වහන්සේගේ මේ ජන්මදිනයේදී අපි සමරන්නට කැමතියි. උන්වහන්සේට චිරජීවනය පතමින් අද ජනරන්ජන්ගේ වැඩසටහන හමාර කරනවා. අද තාක්ෂණික දායකත්වය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය කළා සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර Thank you. කුමත සත්සර රාවණම්වා දිවි ගුළුයි මම් අත්වනක් දිවිය සමීවල් නොබී දුරේ නම් කුමත සංසාර ගාව සරණාවනම්